පින්වත ලෝකේ යම් රටක යහපත් අවංක දේශපාලන ක්‍රියාකාරකම් තිබෙනවා නම් එම රටේ ජනතාවගේ පිනේ ඵලයක්මයි. තම රටේ ක්‍රියාත්මක වෙන දේශපාලනය නිසා දේශපාලන නායකයන් නිසා පවතින පාලන ක්‍රමයන් නිසා එම රටවල් වල ජනතාව ලබන්නේ සතුටක්මයි. හෙට දවස ගැන බලාපොරොත්තුවක්මයි. පින්වත අපේ රටේ දේශපාලනය නම් පවෙන්ම පිළිලා දැකලා සතුටු වෙන්න අහලා සතුටු වෙන්න හිතලා සතුටු වෙන්න පුංචියෝ හොඳක් අපේ රටේ දේශපාලනය තුල නැහැ අපේ රටේ දේශපාලනය පක්ෂ සහ විපක්ෂ හවුල් ව්‍යාපාරයක් කෝටි ප්‍රකෝටි ගණන් ලාභ ලබන හවුල් ව්‍යාපාරයක් පක්ෂ සහ විපක්ෂ හැටියට පින්වත් ජනතාව බෙදී සිටියත් දේශපාලන නායකයෝ සියලු ජාතික සම්පත් සූරාගෙන කන එකම කණ්ඩායමක් පින්වත ඔබේ මාතෘභූමිය ලෝකයා ඉදිරියේ බින්දුවට වැටිලා සම්මා සම්බුද්ධ ශාසනයට රාජ්‍යානුග්‍රහයක් නැහැ. පින්වත මේ 225 බොරුව තවදුරටත් විශ්වාස කරන්න එපා. මැති ඇමතිකම් අරගන්න මේ පිරිස මාතෘභූමිය බින්දුවට දැම්මත් මේ වියරු විනාශයේ වගකීම බාරගන්න කිසිවෙක්ම නැහැ. පින්වත මේ සම්ප්‍රදායික දේශපාලන කැත කුණු වලින් සාමුලින්ම බැහැර වී උතුම් තෙරුවන්ට කීකරු සත්‍යවාදී සිල්වත් අවංක බුද්ධිමත් පිරිසක් පින්වත් ජනතාව අතරින් ඉදිරියට එන්න. පින්වත තවදුරටත් ඉබ්බන්ගෙන් පියාටු ඉල්ලල වැඩක් නැහැ. පින්වත ඔබ කර්මය කර්මඵල විශ්වාසයට ගරු කරන අවංක උගත් සිල්වත් පින්වතෙක්ද කරුණාකර ඔබගේ සත්‍යගරුක ජීවිතය ඔබ උපන් මාතෘභූමිය උදෙසා ආයෝජනය කරන්න. මනුස්ස හිංසනයෙන් බොරුවෙන් වංචාවෙන් මතින් දුරාචාරයෙන් සහ කළුපඩ දේශපාලන මුදලාදිරාගේ සූරා කෑමෙන් හෙම්බත්ව සිටින ඔබේ මාතෘභූමියට පින්වත් ඔබේ සත්පුරුෂ කැපවීම පමණක්මයි පුංචි හෝ සැනසිල්ලක් වෙන්නේ අවිද්‍යාවේ උච්චභාවය නිසාම අකුසල් සංස්කාරයෝ වේගෙන් සක්‍රිය වෙන මේ මාරයාගේ හෝරාවේ පින්වත් ඔබේ සත්පුරුෂ භාවයේ මල් කැකුළු තමා උපන් මාතෘභූමිය මත විකසිත නොකර නැලවී යන්න දෙන්න එපා පින්වත් ඔබේ සීලයෙන් පෝෂණය වූ අවංක භාවය තුළින් මලානිකව පණ ගැහෙන හෙට දවසට යළි මනුෂ්‍යත්වයෙන් පණ දෙන්න පින්වත ඔබේ මව්බිම කියන්නේ කල්්‍යයාන මිත්‍රාශ්‍රය නොතකන සංග සමාජයට අකීකරු පිනසහ පව නොතේරෙන දේශපාලන සොර සතුරන්ගේ පරම්පරාගත නින්දගමක් නොවේ. සත්‍යවාදී ජාතිසා ආගම්බල අපි සියල්ලන්ගේම මනුෂ්‍යත්වේ පින්කෙටයි මේ පින්කෙත කවුරුන් දූෂණය කළත් ඔවුන් දූෂණය කරන්නේ සමස්ත ජාතියේම අනාගතයයි. පින්වත දුස්සීලභාවයට පත්කළ සමාජයක් යම් පමණකට හෝ යළි සිල්වත් භාවයකට පත්කරන්ට නම් ලෞකික ප්‍රඥාවයි මුල් වෙන්න ඕනේ. ගෞරෝණය පින්වත ඔබට පුළුවන්ද ඔබේ මව්බිම වෙනුවෙන් මෙවැනි සිංහනාදයක් කරන්න ඔබේ පින්වත් මව්බිම යළි ගොඩ නැගෙන තෙක් තීරු බදු සහිත මන්ත්‍රී වාහන බලපත්‍ර අපිට එපා පාර්ලිමේන්තු ඔසු සලින් නොමිලේ ඖෂධ අපිට එපා පාර්ලිමේන්තු ආපන ශාලාවෙන් සහනාධාර මිලට ආහාර අපිට එපා රාජ්‍ය දූෂණය රාජ්‍ය වංචාව අපිට එපා පින්වත හෙට මව්බිමට අවශ්‍ය මෙවන් සිංහනාදයක් කරන්න පුළුවන් අවංක පිරිසක් පින්වත භික්ෂුව මේ තබන්නේ තවත් දේශපාලන සටහනක් නොවේ අසත්පුරුෂ දේශපාලනය විසින් අකුසලයෙන්ම විනාශ කළ ඔබේ මාතෘභූමියට යළි මනුෂ්‍යත්වයේ පණ දෙන පින්කමක් පිළිබඳ සටහනක් පින්වත රාජ්‍ය දූෂණේ ලෝක කුසලානය දිනාගෙන ඇති ඔබේ මාතෘභූමියට යළි යම් පමණකට හෝ නැගී සිටීමට නම් ඉහත සිංහනාදය අවංකව කළ හැකි ගිහි නායකින් පිරිසකගේ අවශ්‍යතාවය සමස්ත ජාතිය ඉදිරියේ තිබෙනවා පින්වත රාජ්‍ය අධාර්මික වුණොත් මුලින්ම දුර්වල වෙන්නේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයයි රාජ්‍ය අනුග්‍රහයෙන් නොලැබීම නිසාම සංඝ සමාජය මිච්ඡා ආජීවයන් දෙසට නැඹුරු වෙලා උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය දුර්වල කොට ගන්නවා ලෞකික ප්‍රඥාවට දරුණු කළ අධාර්මික පාලකයින් නිසා අතීතේ උතුම් උපසම්පදාව පවා අපිට අහිමි වී තිබෙනවා පින්වත් ඔබ මේ සටහන් තබන භික්ෂුවගේ නැසුවොත් සාමින්වහන්ස ඔබ වහන්සේට වැඩියෙන්ම වටින්නේ උපන් රටද එසේත් නැත්තම් උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයද කියලා භික්ෂුව දෙවරක් නොසිතා පිළිතුරු දෙන්නේ භික්ෂුවට වඩාත්ම වටින්නේ ප්‍රාතිමෝක්ෂ සීලය කියලා. පින්වත භික්ෂු සමාජයේ ප්‍රාතිමෝක්ෂ සීලයෙන් දුර්වල වුණොත් අපේ පැවිදි ජීවිතයත් රටත් ශාසනයත් යන අර්ථයන් තුනම විනාශ වෙලා යනවා. සංඝ සමාජයට විනයාන්කූලව දේශපාලනය කිරීම සහ ඡන්දය ඉල්ලීමට යාම කැප නැහැ. නමුත් සංඝ සමාජයේ අපිට පුළුවන් සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා කළයුත්ත සහ නොකළයුත්ත ගැන ධර්මාන්කූලව ජනතාවට අනුශාසනා කරන්න. සමාධිය අස්ථාවර වී ශාසන අර්ථයන්ට අභියෝගයන් එල්ලවෙන අවස්ථාවක එය සංග සමාජයේ වගකීමක් වෙනවා. භික්‍ෂුව මේ තැබූ සටහනට සමාජයේ විවේචන තිබෙන්න පුළුවන් මේ මොහොතේ විවේචනයන්ට බිය වුණොත් හෙට දවස්සේ සියලු යහපත් ධර්මයෝ පරාජයවී අධර්මයම රජවේවි පින්වත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඝ සමාජය ගිහි පින්වතුල්ලාට දේශනා කළ යුත්තේ චතුරාර් සත්‍ය ධර්මයන්ම කියලා පින්වත භික්‍ෂුව මේ සටහන් තබන්නේ ලෞකික ප්‍රඥාවෙන් මෛත්‍රියෙන් සීලෙන් ත්‍යාගෙන් පෝෂණය වෙන තුෂ්ණාව හීන කරන ශාසනය ආරක්ෂා වෙන සැබෑ ධර්ම මාර්ගයයි. පින්වත ඔබ ඔබේ කාලය ශ්‍රමය සහධනය අවංකෝම ඔබේ මාතෘභූමිය වෙනුවෙන් කැප කරන්න කැමතිනම්. මාතෘභූමියෙන් යමක් බලාපොරොත්තු නොවී ඔබෙන් යමක් මාතෘභූමියට දෙන්න ඔබ කැමතිනම් කරුණා කර ඔබේ මව්බිමට යලි සීලයෙන් අවංකභාවෙන් පණ දෙන මේ පින්කමට ඔබත් සම්බන්ධ වෙන්න. අපේ ගෞරවනීය සංඝ සමාජය ඉදිරියේදී ඔබලාට අනුශාසනාවෙන් මාර්ගය කියලා දෙවි. අනේ කරුණාකර සාමින් වහන්සේලා නම් ඡන්දෙ ඉල්ලන්න යන්න එපා. එහෙම වුණොත් උතුම් ශාසනාර්ථයන් තව තව විකෘති වෙලා යාවි. භික්ෂූන්ගේ වැරදි දැක ගිහි පාලකයෝ තව තවත් වැරදි කරන දිසාවටම යාවි. පින්වත පැවිදි සමාජය වැරදි කොළොත් ගිහි සමාජයේ වරදට බියවෙන්නේ නැහැ ඔවුන් උඩ පැන පැන වැරදි කරනවා. පින්වත ඔබ උපන් මාතෘභූමියට යළි සිල්වත්භාවයෙන් පණ දෙන මේ උතුම් පින්කමේදී පින්වත් ඔබේ සටන් පාතය වී යුත්තේ ජයවේවා හෝ බංගවේවා යන්න නොවේ. ජයවේවායයි කියද්දී ඔබට සතුරන්මයි ඇති වෙන්නේ බංගවේවායයි කියද්දී ඔබට පලි ගැනීම වෛරයමයි ඇතිවෙන්නේ පින්වත මේ පින්කමේදී ඔබේ සටන් පාතය වී යුත්තේ සුවපත් වේවා යන්නයි දවේශයෙන් වෛරෙන් පලිගැනීමෙන් අපිට දිනාගත හැකි යහපතක් ජයග්‍රහණයක් නැහැ අධර්මයෝ අධර්මයන්මයි යළි යළි පෝෂණයකුට දෙන්නේ පින්වත ඔබේ මව්බිමට මේ වියරු විනාශයන් සිදු කළ වගකියුත්තන්ට වෛර කරන්න එපා එම වගකියයුත්තන් සියල්ලෝම අවිද්‍යාවේ පතුලේ ජීවත් වෙන්නේ මනුස්ස සමාජයේ ජීවත් වෙන අකුසලෙන් අසරණම පිරිසක් පින්වත වර්ධකරුවා අවිද්‍යාව හැටියටම දකින්න එවිටයි ඔබට පුළුවන්කම ලැබෙන්නේ වර්ධකරුවා තුළිනුත් ඔබේ නිවැරදිභාවය උදෙසා අවශ්‍ය මෛත්‍රී ආනිසංසේ කොළහා ඔබේ ජීවිතයට එකතු කරගන්න පින්වත අසත්පුරුෂ දේශපාලනය විසින් මෙතෙක් සමාජගත කළ අකුසලේ වැරදි පූර්වාදර්ශයන්ගේ ගැඹුර නුවනින් තේරුම්ගෙන ධර්මාන්කූලව උපක්‍රමශීලී වෙන්න ඔබේ මව්බිමට වර්තමානයේ අත්‍යවශ්‍ය ජයග්‍රහණයක් හෝ පරාජයක් නොව අවංක නිවැරදිභාවයක් පින්වත් ඔබේ අවංක නිවැරදිභාවය තුළින් වැරදි කළ සහ වැරදි නොකළ සෑම මනුෂ්‍යයකුටම අකුසලය අවම කොටගෙන ජීවත්විය හැකි හෙටක් ලබා දෙන්න පින්වත සියලූම කුසල් සහ කුසල් සංස්කාරයෝ වෙනස් වෙලා යනවා අවිධිමත් වූ අවිද්‍යාව කුසලයට ශක්තිමත් වෙන්න දෙන්නේ නැහැ වර්තමානයේ පින්වත් මාතෘභූමියට අත්‍යවශ්‍ය වී ඇත්තේ අකුසලය යටපත් කොටගෙන නැගී සිටීමට කුසලේ ශක්තියයි භික්ෂුව මේ සටහන් තබන්නේ සම්ප්‍රදායික කැත සහ කුණු අකුසලේ දේශපාලනයෙන් මිදී යහපතට කැමති ජනතාවගේ පින සහ කුසලය වැඩෙන පවතින අරාජිකභාවයෙන් මිදීමට මාර්ගයක් පින්වත කරුණාකර ඔබගේ මෙලව සහ පරලොව යන දෙකම සුරක්ෂිත කොට දෙන ලෞකික ප්‍රඥාව කෙරෙහි විශ්වාසය ඇතිකොට ගන්න ඔබේ මෞබිමට යළි ලෝකය ඉදිරියේ ජනප්‍රියභාවය සහ අභියෝග ජයගැනීමේ ශක්තිය ලබා දෙන ආජීවාට්ටමක සීලය කෙරෙහි සහ පින්වත් මෞබිමට යළි වර්ණය සැපේ බලය ලබා දෙන දානේ ශක්තිය පිළිබඳව පූර්ණ විශ්වාසය ඇතිකොටගන්න මේ පවතින දේශපාලන අවිද්‍යා ගනාන්තකාරයට පුංචියෝ විද්‍යාවේ ආලෝකයක් ලබා දෙන්න නම් ද්වේෂය වෛරය පලිගැනීම සිතෙන් බැහැරකොට සියලු සත්වයෝ සුවපත් වේවායන චිත්තයම ඇතිකොට ගන්න පින්වත ඔබ තෙරුවන්ට අවංකෝම කීකරු පින්වතෙක් නම් සියලු ජාති ආගම්වලට ගරු කරනයෙක් නම් පවතින ව්‍යාපාරික දේශපාලනය එකහෙලා ප්‍රතික්ෂේප කරනයෙක් නම් දේශීයත්වයෙන් පෝෂණය වූ උගත් නුවනැත්තෙක් නම් කරුණා කරෝබේ මෞබිමට යාලි මිනිසත්කම ලබාදීමේ පින්කමට අවංකභාවෙන් යුතුව ඉදිරිපත් වෙන්න පින්වත ඔබ උපන් මාතෘභූමිය කියන්නේ පින්වත් ඔබේ දෙවැනි අම්මායි. පින්වත් ඔබේ දෙවැනි අම්මාව මාතෘගුණයන් නොහඳුනන මිත්‍යා දෘෂ්ටික භාවයන් විසින් අසරණ කොට දැම්මූ කල්හි පින්වත් ඇයව හැරදමා යන්න එපා. දුකට එකම හේතුව තුෂ්ණාව යන ධර්මාවාදය නුවණින් දකිමින් මේ අභියෝගයට ධර්මානුකූලව පිළිතුරක් සොයන්න ඉදිරිපත් වෙන්න භික්ෂුව මේ ව්‍යායාමේදී පින්වත් ඔබට විනයානුකූලව අප්‍රකටව අනුශාසනාවෙන් ශක්තිය දෙනවා පමණක්මයි පින්වත් සත්පුරුෂ ඔබයි නායකත්වයේ ගත යුත්තේ කරුණාකර සම්මා සම්බුද්ධ ශාසනයේ හෙට දවස උදෙසා සිල්වත් ඔබේ අද දවස ආයෝජනය කරන්න පින්වත සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. ඉහත සංස්කාරයක් තුෂ්නා සැඩ පහරේ අකුසලය දිසාවටම ගසාගෙන ගියොත් එයා ධර්මය උපේක්ෂාවෙන්ම දකින්න ඔබ දක්ෂ වෙන්න ඕනේ සංඝ සමාජයේ අපිට සිව්පසය පූජා කරන ඔබට භික්ෂුවගේ යුතුයකමයි භික්ෂුව ඉහතින් සතහන් ලැබුවේ සියල්ල සංස්කාරය විසින් තීරණය කරාවේ තෙරුවන් සරණයි